චම්පිතා මහත්මිය අපේ ආන්දුරනේ මට ඔබවහන්සේගෙන් දැනගන්න ඕනේ අපේ ආන්දුරනේ ඔව් චම්පිතා මහත්මිය මේ හැම කාරණයකටම සම්බන්ධ වුනේ රූපය කියන දේ විතරයි. ඒ කියන්නේ ප්‍රඥාව සම්බන්ධයෙන් සම්බන්ධ කාරණාවලදී. ඔව්. ඔව්. ඇයි අපේ ආන්දුරනේ ප්‍රඥාව විතරක් සම්බන්ධ වීමක් වෙන්නේ එතන? රූපේ පමණක්. ඔව් පටිසම්භිදා මග්ග පාළියේ ඒ කාරණා ටික ඔක්කොම රූපය සම්බන්ධ කරගෙන තමයි දක්වලා තියෙන්නේ. එතකොට වෙනත් තැන්වල නාම රූප කියන කරුණු දෙකම අරගෙන සාකච්ඡා කරලා තියෙනවා. මේ කොටසේදී රූපය සම්බන්ධව තමයි ඒ කාරණා එකින් එක විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ඒකට විශේෂ හේතුවක් හැටියට එතන යමක් දක්වලා නැහැ. මම හිතන්නේ මූලික වශයෙන් අපට රූපය තමයි පැහැදිලිව අරමුණු කරන්නට පහසු වෙන්නේ. ඉතින් ඒ නිසා විය යුතුයි මූලික වශයෙන් රූපය අරමුණු කොටගෙන ඒ ප්‍රඥාව මතු කරන්නට එතන මඟ පෙන්වන්නේ. දැන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඒ වගේම එහි නොඇලිය යුතු බව මේ කාරණා අපට රූපය පාදක කොටගෙන අවබෝධ කරගන්නට මූලික වශයෙන් යම් පහසුවක් තියෙනවා නාම ධර්ම අරමුණු කරනවට වඩා. ඉතින් වඩා ගැඹුරට අපි යනකොට ඒ නාම ධර්මත් අරමුණු කරමින් ඒ විදර්ශනාව දියුණු කළ යුතු වෙනවා. පැහැදිලි අපේ මෙතරවසන්න පැහැදිලි.